ඉතින් සඳහන් කරා රූපේ අලලා මේක බලාගෙන යනකොට රූපේ රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනවා කියලා. ඒතකොට ඒ අවස්ථාවේ සංඥාසාරය සුඛ විදු නොයෙකුත් සිතුවිලි පාල වෙන ගන්නවා කියලා මේ එතන තමා මොකුත් නොකර ඉන්න ඕන තැන කියලා ඒකට ඒ අවස්ථාවේදී වීර්යේ රෝල් එක මොන වගේ ස්වයන් ඒ කියන්නේ අවස්ථා දෙකක් සඳහන් කරොත් එක් අවස්ථාවක අපි ටිකක් වීර්ය කඩට තියාගෙන ඉන්නකොට අර මම කියලා නිකන් පොඩි යත්තේකුත් තියාගෙන වගේ සිතිවිල්ල දිහා බලනවා. එතකොට ඒකට අහු වෙලා යන නැති අඩු වෙනවා. තවත් අවස්ථාවක සිතිවිල්ල ඇතුළට නිකන් ගිහිල්ලා වගේ දන්නේම නැතුව ඒක ටිකක් දුර ගිහිල්ලා තමයි සැරිලා ආපහු අර පැත්තට මතුවෙන්නේ. එතකොට ඔය වගේ අර වීර්ය වැඩි කරලා ඉන්නකොට අරකට යන්නේ නැති ස්වභාවයක් තියෙනවා. හැබැයි එතකොට ටිකක් අර පොඩි ගැට් එකක් තියාගෙන තමයි ඉන්නේ මමයි සිතිවිල්ලයි කියන පොඩි වෙනසක් තියාගෙන ඉන්න ගැටියක් තියෙනවා. ඔහේ යන්න දීලා තැරියොත් මේ හිත නිකන් අතුලට ගිහිල්ලා ටිකක් දුර ගිහිල්ලා තමයි ඊට වැටෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒ දෙකෙන් ඔය එක දිශාන. ඒත් ඔය සතිය ගත්තත්, වීර්ය ගත්තත්, සංඥාව ගත්තත් ඔතෙන්ද යනකොට ඔය වීර්ය තුම් පොලක බුදුරජාන් වහන්සේ වර්ණගුවා. වීර්ය જાති තුනක්. හත්තිස් බෝධිපාක්ෂි ධර්ම වීර්ය જાති නවයක් කතා කරනවා. දැන් මොකද්ද ඔය වීර්ය කියන්නේ? ඔය නවයෙන්ද තුනෙන්ද කොයි වීර්යද ඔය කතා කරන්නේ? වීර්ය කියන තනි වචන දාපු ගමන් අපි අහුවෙනවා කියන්නේ මම මේ යන්නේ. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ආරද්ධ වීර්ය, පග්ගහිත වීර්ය, පරිපූර්ණ වීර්ය. මේවා සමාන වචන. ආරම්භ කරන වෙලාවේදී පෙට්‍රල් දාන්න ඕනේ, තල්ලු වල කරන්න ඕනේ, ස්ටාර්ට් කරන්න ඕනේ ආරම්භ ධාතු. අන්තිමට යන පග්ගහිත වීර්ය තියෙන්නේ පරිපූර්ණ වීර්යයක් මොනවාක්වත් කරන්නේ මොනවාක්වත් කරන්නේ ඔක්කොම සේවකයෝ ටික දන්නවා සර් ද ඔෆිස් එකේ ලොකු සර් ඉන්නේ කාටවත් කියන්න ඕනේ නැහැ නේ කෑ ගහන්න එපයි කියලා. ලොකු සර් කියලා තියෙන්නේ. කඩදාසි කැල්ල බිම දානකොට බිම දානකොට ළඟට ආපුවාම සමාවෙන්න. කොහෙන්ද ලොකු සර කතා කරන්නේ නැහැ. ඒක විස්තර කරන්න පණ්ඩිත සාංශ විතර දක්ෂ එක. ඒ කියන්නේ වීර්ය එන්නේ පරිණාමය යන හැටි විස්තර කරන්න. කවදාකවත් මම දැකලා නැහැ. කියන්නේ ආරම්භ ධාතු වීර්ය, නික්කම ධාතු වීර්යට යනවා වැඩේ අදිනකොට. දැන් අපි ඉන්නේ නික්කම ධාතු. ඊට පස්සේ පරි මේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වීර්යට අප මොකක්වත්ම කරන්න බෑ. මොකක්වත්ම කරන්න ඕනේ කරන දේ වෙනවා. මොකද ඉතිහාසයක් හදලා තියෙන. B teams හැදිලා තියෙන. කන්ස්ටිටියුෂන් එකක් තියෙනවා. ටයිම් ටේබල් එකක් තියෙනවා. ඉතින් කවුරු හරි ගිහිල්ලා gediya ගහන්න ඉන්න ඕනේ නෑනේ ලොකු සර්. පියන් gediya ගහන. ඒක තමයි අපිට තේරුම් ගන්න. හරි අපි අර එක්ක සද්ධාවේ එක්ක සතියේ එහෙම නැත්නම් සංඥාවේ එහෙම නැත්නම් වීර්යය අර එකක් අල්ලගෙන තටමඬ ගත එක මැරෙන ගමන් අන්තිමට නම් තටමන. එහෙම නැත්නම් මුලදීම තටමන්න නැතුව නිකන් ඉන්න පටන් ගන්නවා. කරන්න බෑනේ. يعني වීර්ය විපරිණාමයටපත් වෙනවා කියන එක. වීර්ය තමයි වැඩිම විපරිණාමයටපත් වෙන ධර්මයේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල. සතර සම්‍යක් ප්‍රදන් වීර්ය, වීර්ය ඉන්ද්‍රිය වීර්ය බලේ, ඊට පස්සේ වීර්ය සම්බොජ්ජංගේ, වීර්ය සභාංගය, වීර්ය අංග. ඉතින් ඒ ඔක්කොම එතකොට වීර්ය ඉද්ධිපාද. ඉද්ධිපාද වල සතියට ඉස්සරහින් ඉන්නවා වීර්ය. ඉද්ධිපාද වල සතියට තැනක් නැහැ. වීර්ය නම පොලක සඳහන් වෙනවා. ඒ නිසා වෙස්ට් එක වීර්ය කරන්න ඕනේ නැහැ කියන පැත්තෙන් අල්ලනවා. මේ ඌව නිකන් ඉන්නවා ඉපදිනකොට මෙවන් දැකලා තියෙන්නේ පොඩ්ඩක් ස්විප් එක වගේ පොඩ හුරුලා බලන්න හුරුලා බලනකොට ජයංක ලැබුණොත් එච්චරයි ඒ සූරාලා බලන්න කියලා හින්දුවක් තියෙන්නේ පොඩි කෙනෙක් පොඩි එකයි හින්දුව අහලා තියෙනවා අවුරුදු 9 කට කොල්ලෙක් ඒ බොලෝ ලංකාවේ ජනප්‍රිය වුණා ඈ පොඩි එක සූරාලා බලන්න ඒ ආව අරගෙන මං හිතකොට නාත්තන් ඉන්න වෙලාවේ කුස්සලා තියන්න ඕන ඌ මේ මේ මේ සුවිප්පු කරන කොල්ලෙක් පුංචි වෙලෙන්. ඈ? පුංචි වෙලෙන්. පුංචි වෙලෙන් දා. ඉතින් අපි හිතනවා ඉතින් වෙස්ට් එකේ හරියට කියනවා ඌව කරන්න ඕනේ නැහැ. මේ නිකන් ඉන්නකොට නිවන් දකින්න නිවන් දකින්න ලයිෆ් එකේ බකන් නිලා නින්නකෝ. බකන් නිලායි. මැස්සෙකුට පුළුවන් ඌව කඩන්න. කැස්සට පුළුවන් ඌර කඩ. ඒ විලාදී ගහනවා එහාට ගහනවා මෙහාට ගහන කරලා මැස්සෝ කපන්න උන අර පික්චර් එකක් තියෙන්නේ. දැක්කද? වීඩියෝ ක්ලිප් එකක් තියෙන්නේ. ගහන මැස්ස එන එක දෙකට කරන. දෙකට මැස්සෝ දෙන්නේ එක්ක. ඌව ගහන හතර වාට චස් ගාලා ඊට අට දිනක් වෙනවා. ආන්න වැඩි. අන්තිමට ගියාට පස්සේ කිසිම තරගයක් නැහැ. අරමුණු තියෙනවා. එතන ගියාට පස්සේ වීර්යය ඉන්න බවට පාර්ලිමේන්තුවේ සෙන්කෝලේ කියන කල දෙනවා. ඈ? අරන් සෙන්කෝලේ කිසිම බලයක් නැහැ අප්‍රාණිකයි. සෙන්කෝලේ තියෙනවනම් සභා නීති රකින්න ඕනේ. මේකට සෙන්කෝලේ අයින් කරනවා. සභා නීති නැහැ. ඊට පස්සේ පාර්ලිමේන්තුව නෙවෙයි. සෙන්කොලි කියන්නේ පණ නැති කෙනෙක්. ඔගේ වීර්ය පණ නැත්තන්ට යනවා. වීර්ය ඉස්සෙල්ල ආරම්භ වීර්ය කියලා කියන්නේ රොකට් එකක් යනකොට ඉන්ධනවලින් 80ට 80ක් පුච්චනවලු පළවෙනි 76 විතරක් ගන්න. 70 කෝටි ගානක ගමනේ. අන්තිමට යනකොට ඉන්ධන ඕනේ ඒක කාටවත් තේරුම් ගන්න බෑනේ. දැන් බුදුජාණන් වහන්සේ වෙන්නේ ඉස්සෙල්ලා මහබෝසතාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය ලොකු ස්වාමීන් වහන්සේ බෙවුලනවා ඒක කියනකොට. වෙවුලනවා ඒක කියන මාර පරාජයේදී ඔක්කොම දාලා ගියා. කවුරුවක්වත් නැහැ. මාර ඇවිල්ලා කිව්වා උඹට අයිති නැහැ. මේ බුදුන්ස ෆයිට් එකට ගියා. ওই බොම බිම අයිති නැහැ කිව්වා. බුදුන්ස මගේ ඇසිස් මාස්ටරේ දන් දීපුවා. කඳුළු හෙලපුවා මහ දාගරට වැඩි වැඩි. මගේ යට විතරක් මේ බාර පර්වතයට වැඩි. ඒ නිසා මෙතන හිට පිට කවුරක්වත් නැහැ. අනේ මහ පොළොව දණීවා මං කරපු මේ වැඩි කියනකොට හිට පිට <laughs> නැති මහ පොළොව විතරයි ඒත් මාර්යා නැගලා හිටපු ඇතා හිතුවා සුනාමියක් කියලා. ඌ දිව්වා. එතකොට මාර්යා අරගෙන නේද? කට්ටිය හිතුවා මාර්යා පෙරදිලා යනවායි කියලා. මාර්යා පෙරතුනේ නෑ. නැගලා හිටපු ඇතා බය වුණා. ඉන්සාව උතෙන්ද යනකොට මොනම එකක්වත් නැහැ. මොනම දෙයක්වත් නැහැ. වීර්යය තියෙනවා සෙන්කෝලයක් වගේ. ඇට ඕන දෙයක් තියෙනවා. කවුරුත් නැහැ. එයා දන්නවා මේ වීර්යය තියෙනවා. සභා ගෞරවය තියෙන සභා රීතිය තියෙනවා. සෙන්කෝලේ අයින් කරවන්න බෑ. ඒකවල සබන්නේ නිසා මේ භාවනා කරන කිසිම කෙනෙකුට තේින්නේ කාමේදී වැඩ කළ යුතු ආකාරයේ කාම සංඥාදී වැඩ කළ යුතු ආකාරයේ රූපේදී වැඩ කළ යුතු ආකාරය සහ රූප සංඥාවේදී ප්‍රතිපදා හතරක්. අපි මේ එක්කනා කෙරුවට කාමේ ඉන්න මනුස්සයා නෙවෙයි කාම සංඥාවට යනකොට. ඇත්තටම දියුණු. කාම සංඥාව එක්කන නෙවෙයි රූපෙට ගියාට පස්සේ. වෙන මිනිස්සේ. එයා නෙවෙයි රූප සංඥාවට යන්නේ හතර දෙනා කල්යතු මේ හතරම අහලා තියෙනවා. කියන්නේ කාමයේ අපේලාවේදී කාම සංඥාවේදී කරන උපක්‍රම හරියන්නේ නැහැ. එහෙම කිව්වම තේරෙනවද? ඒ කියන්නේ ඔපරේෂන් එකදී ලෙඩා මයිල් ගාලා උපසීනති කරලා ගත්තට පස්සේ කර යුතු කාරණා ඔපරේෂන් එකේ මයිල් ගන්න ඉස්සලා කරන්න ගියොත් බෑ. මයිල් ගහන්නත් බෑ උපකරණ වලින්. මයිල් ගන්න ඕනේ කල්ලාතෝ. සීනති කරාට පස්සේ ඉතාම සියුම් ඒසනි සලාකා කියලා පොඩි පොයින්ටර් එකකින් වැඩේ. මේක ස්නායුක ඔපරේෂන් එකේදී මයික්‍රොස්කෝප් එකක් අරද පැය 11ක්. ස්නායු සහ ස්නායු වටේ තියෙන ෂීට් එක ඔතන්න ඕනලු. ඔට්කස හරි මෙහෙම තියන්න විතරයි ඕන. වෙන මොනවක්වත් කරන්න. ඒගොල්ලෝ වැවෙනවා. ඊට හෙල්ලෙන්නේ නැතුව තියන්න. අපි පයිප් එකක් ගැට ගහනකම් මෙහෙම තියලා රබර් පටියෙන් වෙලන එක හිතන්නේ. ඒ ටික කරන උපකරණ පුළුවන් ද ලෙඩාට ඉන්ජෙක්ෂන් කරලා සී නැති කරලා සුද්ධ කරන්න බෑ. ඒක වෙනම කතාවක්. ඉතින් අපේ භාවනා කරන්න ගියාම අපිව මුල් ටික අගෙක් කරන්න දානවා. අගෙක් කරන මුල් එක කරනවා. එතකොට කියන්න සහ දේශනා කරන්නත් කිසිම අවස්ථානුකූල සංනිවේදනයක් වෙන්නේ නැහැ. ඒ නිසා වීර්යය උතෙන් යනකොට පරිපූර්ණ වීර්ය බවට පත් වෙලා ඉවරයි. එහෙම නැත්නම් පන්සිවාද කියනවා තට්ටු හතක් තියෙන බිල්ඩින් එක ගැමියෙක් ඇවිල්ලා උප්පැන්න සාතිකයක් ගන්න හදන වැඩි. ඉස්සල්ලාම දැස ගේට්ටු එක බැනලා ඉලව ගන්නවා. මුතු දුවගෙන යන්නේ ආපහු. <clears throat> යන්න අද ගේට්ටු වල යොක්ල ගෙහෙන්න නැත්නම් ඉන්න බෑ හිතෙනවා අපි ගනහද. හොඳ රාලාමෙන් <clears throat> මම කියවනේ. පහුවෙන්දලා ඇප්ලිකේෂන් එකක් ගත්තා පස්සේ එතන ඉන්න පියන් මට මෙච්චර ගානක් ඕන නිකන් දෙන්නේ මම මම ගන්න. ඊට පස්සේ ඇප්ලිකේෂන් එක පුරලා නොතාරිස් කෙනෙක් කාට කියලා කියන මම උදලට අකුරුත් බෑ ඕයි. මේව කරන්න එහෙම සෙල්ලමක් නෙවෙයි. කීයක් කරේ දෙනවන්නේ. ඌ ඊට පස්සේ ඇප්ලිකේෂන් ෆිල් කළා. ඊට පස්සේ බවින ඕන PN ට දෙනවා. PN ගෙන් ගිහලා ලේකම්ට දෙනවා. කොහෙන්ද ආවේ? ආ දවස් තුනක් ඉඳලා යන පස්සේ නෝ. ඊට පස්සේ ආය දවස් තුනම එන්න ඕන. අර සූ කතාවල කියන මේක නෙමෙයි කවුළු එහා කවුළුවට දානවා. මේක මේ ගෑනු කට්ටිය මේකේ පිරිමි එක. ඒකට ගිහිල්ලා ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට CC ගාවට ගියාට පස්සේ අර බලනට ඔක්කොගේම අස්සන් තියෙනවනේ CC අස්සන් දැන් මෙයා යන්නේ CC ගාවට යන්න ෆුල් රෙස්පෙක්ට් පිටයි යන ගේට්ටු එක ඔච්චර හැරෙනවා CC කොච්චර හැරෙන්න එපා අනේ මිනිස්සයා මොකුත් නැහැ ඇයි තම සීටගෙන ඉන්නේ ඇයිසර් මගේ ඇප්ලිකේෂන් තම සෝන්නේ ඔය එක ඇවිල්ලා තියෙන මම සංගල ඉවරයි ඊපස්සේ පස්සට යන්නේ හෙට එනවා එජී එනවා ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ වයසේ නාලා පිරුවට ඇඳගෙන අර මේ කරලා යනවා. දැන් ඒජියෙන් අස්සන ගන්න අමාරුනේ. ඒජියෙන් මූණ බලන්නේ නැහැ. යපන සීසී අස්සන් කරලා තියෙනවනම් ඉවරයි. එයා හිතන්නේ ඒජියේ බලන්න අර අර අර කටු කන බල්ලගේ දර මොකුත් නැහැ. ළඟට ඉනවටවත් කැමතිත් නැහැ. එතකොට එයා බලන්නේ එතකොට ඒජියේත් වැඩි බලයේ තියෙන අර ගේට්වේ ඉන්න මිනිහට කියලා බැලුවොත් නාගයාගේ පැත්තේ බලනකොට කාටද වැඩි බලයේ තියෙන්නේ? කොහොම බුද්ධ ආගමක් නැද යන්නේ? ඊජිර කවදාකවත් පැයිජි අසං කරනවා දැන් යටහත් සේවක. දන්නවද ඉංග්‍රීසි ක්‍රමයට අසං කරනකොට? ඊජි අසං කරන්න ඕනේ මීට යටහත් සේවක කියලා. කාටද මේ අර රැහුල ගාගෙන බුලත් කාගෙන එන මිනිහට ගේට්ටුවේ ඉන්න මොරකාරයා අද තියෙන ක්‍රමයේ උඩට ගියාට පස්සේ තේනවා අපිත් ඔතෙන් ගියොත් අපිත් ඔච්චරම එචයි වීර්යයේ මාර්ගේ යන හැටි බලනකොට බියුරෝක්‍රැට් කියලා මේකට කියන්නේ. නිලධාරිවාදී කියලා. අපි කොහොම හරි අර මිනිස්සයා දුරුවන් කරන්න මොකක් හරි පිස්සු බල්ලෙක් දාගෙන, කටු කන බල්ලෙක් දාගෙන ව්‍යාපස්තාවක් හදාන නීති දාන්න හදනවා. වෙන්න ඕනේ වැඩේ කොහෙද? මම හිතා වීසා ගන්න ගියාම ප්‍රශ්න කරනවා. ගියොත් එනවා දානම්බන හින සෙල්ලම් ඔක්කොම ඉතින් මම ඉතින් කරවන ගනකොට එතකොට වීසා ගහලා ඉවරයි. පොට්ටි ගත්තා දුන්නා. විස ගහලා ඉවරයි પાස්පෝර්ට් එකේ විස ගහලා අතේ තියාගෙන උ ප්‍රශ්න අහනවා. නිකමට හරි අරුග හිටන රක්කන එකක් කිව්වයි කියලා හිතන්න. එතකොට ඕනේ උත්තර නෙවෙයිනේ. අනේ සර් මෙහෙමයි ඒකනම් මම දන්නේ නැහැ. මේ එහෙම කියලා හරියන්නේ නැහැ මේ මෙන්න මේක උත්තර තුනත් කොයි එකද දෙන්නද සර් කොයි එක දුන්නොත් හරියයි කියලා සෑර් හිතන්නේ. ඒතකොට කියන මේක මෙහෙම කියනවා එහෙම කියන්න ඕනේ. හරි ආ මෙන්න බලන්න. ඔය මේ මේ අපිව තටමැව්වට නිවන ඔය කිසිම තීරුම් බේරුමක් නැහැ. අපිට කරන්න බැරි අපි මේ එතෙන්ට යනකම් පාරේ ඉන්න මේ ආරච්චලලා ඉන්නවනේ. පිස් කටු කන බල්ලෝ ඉන්නේ. ගේට් වල මුරකාරයෝ මුංගේ ගෙම්පර්. ඒක තමයි ආගම කියන්නේ. ආගමනික ගෙම්පර් එක එකක් නෑ නිවෙන්නේ නෑ මේ කියන්නේ සෝවාන් වෙනකොටම මුළු ධර්මෙම තේරෙනවා කියලා මේකේ කියනවා. සෝවාන් මාර්ගත්‍යයට තේරෙන්නේ නැද්ද? පළත්‍යයට විතරක් තේරෙන්නේ. මාර්ගත්‍යයක් තියෙනවා. මාර්ගත්‍යය දැනගන්න ඕනේ. බෝධිසත්ව භාවනා කරපන් දන්න දහංගට දාලා අරමුණ ගෙවෙනකන් ගිහිල්ලා. ඊට පස්සේ කොච්චර අරමුණ තිබුණත් ඒ කියන්නේ සියුම් අරමුණ තිබුණත් තෝරන්න බේරන්න අදිෂ්ඨාන පහල කරන්න එපා. ඒ උහි ඉන්න බලපන්. එතකොට වෙන දේ තමයි ප්‍රතිසම්පාදේ කියන්නේ. ඒ කියන්නේ day to day unsatisfactoriness. ඒ කියන්නේ දුක්. මම කම්මැලි. ඕක තමයි සත්‍ය. ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඕකෙ බීඩිය බිව්වාම හරියයිද චුවින් ගමක් කෑවුවාම හරියයිද කයි වාර කෙලපුවාම හරියයිද පිච්චර් එකක් බැලුවාම හරියයිද කියන තමයි මාර්යා දෙන්න ලනුව. නෑ ඔක්කොම තියෙන්නේ ওই පිස්සුවමයි. ඒ නිසා පැමිණි දුක් පැනිරහයි කියලා. ඌට ඉඳපන් හැබැයි මේ කාම ලෝකේ බෑවක. කාම සංඥාවේ බෑවක. රූප ලෝකේ බෑවක. රූපේ ගෙවන් කිරුවට පස්සේ ඒ හම්බෙන තැනට ගැලපෙන විදිහට ජීවත් වෙනවා කියන සූදානම් ශරීරික. ඒ සූදානම් ශරීරයේ සංඥාවදී ඉස්සර වෙන්නේ පස්සේදී ඉස්සර වෙන්නේ වේදනාවදී මොකක්වත් එතකොට අර තියෙන ඒකට කියනවා මේ කාලානුරූප පෙළ ගැස්ම නැතුව යනවා. දේශානුරූප පෙළ ගැස්ම නැති වෙනවා. ඉස්සල්ලා වේදනා සංඥා පස් චේතනා පස්ස මනසිකාර නැත්නම් පස්ස වේදනා සංඥාතේ ඔක්කොම ඉවරයි. ඒ කාලේසා දේශේ කියන පෙළ ගැස්ම ඒ කියන්නේ මේ කාලානුරූප සහ දේශානුරූප පෙළ ගැස්ම නැතුව යනවා. ඒතර මේ පොත් ලියන්න බෑ. ඒතර ව්‍යාකරණයක් නෑ. ඒතර භාෂාවක් නෑ. ඒ නිසා ලියලා දැන් මෙතෙන්දී ඥානන්ද සාන්ති පැහැදිලිවම ලියන්න වෙනවා ස්පර්ශයේ මුල් වෙනවා කියලා. ඔප්පු කරන්න එපා දැන්. අඩු ගන්න. විපස්සී බෝතන් වහන්සේ ජස්ටිෆයි කරන්න එපා දැන්. ඊට පස්සේ පඩෙන් මේකෙදිත් යනකොට මදුපින්ඩිකේදී පැහැදිලිවම එන්නේ ඒකයි. ඊට පස්සේ සාරිපුත්‍ර සාන්ති ආරේම කියනකොට චේතන සංඥා චේතන පස්සමනසිකාර කියනකොට අර ලියපේක අනිත් පැත්ත හරවන්න වෙනවා. ඒ කියන්නේ මෙතෙන්ද යනකොට ඔය කාලය සහ දේශය අතර තියෙන පෙළ ගැස්මවල කියලා කියන පෙළ ගැස්ම කියන්නේ සංස්කරණය කිරීම මොකක්වත් නැහැ. මේ ප්‍රශ්නෙට උත්තරේ නම් විඤ්ඤාවේ වීරියේ පුත්‍රයන්න්සේ මේක බේරන වීරියට නම් තුනක් දීලා තියෙනවා. කියන්නේ වීරියට විශේෂණ පද තුනක්. ඒක නමයක් තියෙනවා ඇත්තටම. තුනකට පෙන්වන ආරම්භ ධාතු, නික්ම ධාතු, පරක්‍රම ධාතු. ඒ පීර පරක්‍රම පුද්ගලයා එනකොට ඔක්කොම දුවනවා. දැන් ඇලිමුගටිය එනකොට ණය දඟලන්නේ නැහැ කියනවනේ. ඇලිමුගටියා කියලා කතාවක් තියෙනවා ඒක මම දන්නේ නැහැ මම දැකලා නැහැ. මුගටියා හොඳටම මේවා කරලා කරලා ඇලා හිම්බත් කරලා කැලීර ගිහිල්ලා ඇලිමුගටියා කරවුඩුලු තියාගෙන ඒක සුදු පාටයි. නෑ එහෙම ඔලුවක් කරා. ආයෙ ඉන්නේ ෆයිට් කරන්නේ. ඒ ඇලිමුගටිය ළඟට එනකොට මුකුත් නැහැ. ඒ වගේම තමයි කාට හරි ඒ එතෙන් බර උරුමකාරය එනවනේ. බලධාරියා බලධාරියා කියන එක නේ හොඳ ලස්සන නායකාරය එනවනේ. ඔක්කොම ඉඩ දීලා ඉන්නවා. පිටරට කෙනෙක් පහළ වෙලා ඕනෙම දේශයකට ගිය ගමන් ජහඩ පාවඩ දාලා පිළි අරගෙන රාජ්‍ය පවරනවා. අර තියෙන්නේ අර මේ ගමනෙන් ගමන යන්නේකයි. සීනාපති කියනවා ශක්‍රිත රජු වෙනවා කියලා. යා ඒක ඒ ඒ ඒ දීපය ඒ කොදෙව්ව එනකම් බලන් ඉන්නවා. ඒ රජු දුවන ගිහිල්ලා ආර්දනා කරනවලු අපේ රාජ්‍ය වාරකට. මේ ශක්‍රිත හා කියන්නෙත් නැහැ බෑ කියන්නේ ඊගාව කොදෙව්වට යනවා. හැම කොදෙව්වකම අනේ අපි එකට ශක්‍රිත රජු ආවනේ එතකන් මේ යුද්ධ කරලා දිනාගෙන තියෙද්ද රට. ලක්විත රජු කවදාකවත් ලේ කඳුලක්වත් තොල්ලන්නේ නැහැ. ඒ නිසා මම කියනවා මම කියනවා සත්‍යය ඉස්සරහට තියාගත්තොත් ඔය කියන මේ කරන ඔය කිසිම දැනුමක අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම මම දන්නවනම් මම ඉඳගෙන ඉන්න බව. ඉතින් හොදෙනෙක් හිතනවා මේ සතිය ඔක්කොටම පුංචි කරන්න හදනවා කියලා. මම කියන්නේ සතියේ තියෙන නියතමානිකම ආවට පස්සේ ඉතුරු වැඩි කෙනා. වීර්යයක් දන්නව කරන්න ඕන දේ. එහෙම නැත්නම් අපි පටිච්චසමුපාදයට තමයි මේ ආම්දුර මට බයින මේ ආම්දුර ස්තුති කරනවා. ඒ තමයි ත්‍රිපටිච්චසමුපාදේ. අපි පස්සේ කතා කරලා අහනවා. බලන්න බැන්නයි කාරණා තියෙනවා නම් කියන්නේ වේගයක් අවශ්‍ය නැහැ. මට හදා ගන්න ඔබන්සි ස්තුති කරලා ඔබන්සි දන්නේ නැහැ මම මේ මේ වැරදි තියෙනවා. ඒ වෙලාව කියන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ ආම්දුරන්ට බනින්නයි මේ ආම්දුරට ස්තුති කරන්න ගියොත් පටිච්චසමුපාදේ නැහැනේ. ඊට පස්සේ මම යනවනේ අත දාන්න මේකට. ඒක තමයි අපි ළඟ තියෙන පාහර ගතිය. අපි ඒක සපයන්නේ මේ ඉගෙන ගන්නේ. සල්ලි හම්බ කරන්නේ, ගෙවල් හදන්නේ, ඔක්කොම කරන්නේ මේ මම කියන දේ මිනිස්සු අහන්නනේ. ඒකට පරිසම්පාදේ මුල්ලේනේ. එනිසා පරිසම්පාදකෙන්නේ එන්නේ නිහතමානීකමේ අහිංසක